දජග්ග පරිත්තම් එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛු භගවතු පච්චසෝසුං භගවා ඒතදවෝචේ භූත පුම්බං භික්ඛවේ දේවා අසුර සංගාමෝ සමුපම්බුල් හෝ අහෝසී අතකෝ භික්කවේ සක්කෝ දේවානමින්දෝ දේවතාවතින් සේයාමන්තේසී සචේමාරිසා දේවානං සංගාමගතානං උප්පංජය භයං වාචම්බිතන්තං වා ලෝමහං සෝවාමමේව තස්මින් සමයේ දජංගං උල්ලෝකෙයාතේ මමංහිවෝ ගජංගං උල්ලෝකයතං යං භවිස්සති බයං වාචම්බිතන්තං වා ලෝමහං සෝවාසෝ පහිජිසති නොචෙමි දජංගං උල්ලෝකයාතේ අත පජාපතිස්ස දේවරාජස්ස දජංගං උල්ලෝකෙයාත පජාපතිස්සහිමෝ දේවරාජස්ස දජංගං උල්ලෝකයතං යං භවිස්සති භයං වාචම්මිතත්තං වා ලෝමහං සෝවා සෝපහිජිසති නොචේ පජාපතිස්ස දේවරාජස්ස දජංගං උල්ලෝකෙයාත අතවරුණස්ස දේවරාජස්ස දජංගං උල්ලෝකෙයාත වරුණස්සහිවෝ දේවරාජස්ස දජංගං උල්ලෝකයතං යං භවිස්සති භයං වාචම්මිතන්තං වා ලෝමහං සෝවාසෝ පහියෙසති නොචේ වරුණස්ස දේවරාජස්ස දජංගං උල්ලෝකේයාත අතීසානස්ස දේවරාජස්ස දජංගං උල්ලෝකේයාත ඊසානස්සහිවෝ දේවරාජස්ස දජංගං උල්ලෝකයතං යං භවිස්සති භයං වාචම්මිතන්තං වා ලෝමහං සෝවාසෝ පහියිසතිති තංකෝපන භික්කවේ සක්කස්සවා දේවානමින්දස්ස දජංගං උල්ලෝකයතං පජාපතිස්සවා දේවරාජස්ස දජංගං උල්ලෝකයතං වරුණස්සවා දේවරාජස්ස දජංගං උල්ලෝකයතං ඊසානස්සවා දේවරාජස්ස දජංගං උල්ලෝකයතං යං භවිස්සති භයං වාචම්මිතන්තං වාලෝමහංසෝවා සෝපහියේතාපිනෝපි පහියේත තංකිසේතු සක්කෝ භික්කවේ දේවානමින්දෝ අවිතරාගෝ අවිතදෝසෝ අවිතමෝ බිරුච්චම්මියුත්‍රාසි පලායිති අහංචකෝ භික්කවේ ඒවං වදාමී සචේතුම්හා කන්දික්කවේ අරං්ඥගතානං වාරුක්කමූලගතානං වා සුඥාගරගතානං වා උප්පංජෙය භයං වා චම්බිතත්තං වා ලෝමහං සෝවාමමේව තස්මින් සමයේ අනුස්සරයාත ඉතිපිසෝ භගවන් අරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මමං හිවෝ භික්කවේ අනුස්සරතං යං භවිස්සති භයං වාචම්බිතත්තං වා ලෝමහං සෝවාසෝ පහිජිසති නොචේමං අනුසෙරයාත අත ධම්මං අනුසෙරයාත සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තම්බෝ විඤ්ඤුහිති ධම්මං හිවෝ භික්ඛවේ අනුසරතං යං භවිස්සති භයං වාචම්බිතත්තං වා ලෝමහං සෝවාසෝ පහිජිසති නොචේ ධම්මං අනුසෙරයාත අත සංගං අනුසෙරයාත සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති සංඝං හිවෝ භික්ඛවේ අනුසරතං යං භවිස්සති භයං වාචම්මිතත්තං වා ලෝමහං සෝවාසෝ පහියසති තං කිස හේතු තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ විත දෝසෝ විත මෝහෝ අබිරු අච්ඡම්බි අනුත්‍රාසි අපලායිතේ ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතපරං ඒතද වෝච සත්තා අරඤ්ඤේ රුක්ඛ මූලේවා ශුඤ්ඤාග අනුසරේත සම්බුද්ධං භයංතුම් ආකනසිය නොචේ බුද්ධං සරයාත ලෝකජෙන්ටං නරාසබං අත ධම්මං සරයාත නියානිකං සුදේසිතං නොචේ ධම්මං සරෙය්‍යාත නියානිකං සුදේසිතං අත සංඝං සරෙය්‍යාත පුඤ්ඤක්ඛෙන් තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ බයං වාචං විතන්තං වාලෝමහං සෝනේසති තී